බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. බොජ්ජංග ධර්ම භාවනාවක් නොකර වැඩි හැකිද කියලා. දැන් ඔය ප්‍රශ්නේ අහන්න හේතු වෙන්නෙම භාවනා කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම්ගෙන නැති බව. ඒ කියන්නේ දැන් ඒ අය දැන් ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ භාවනා කියන්නේ මේ කකුල් දෙක වකුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් පියාගෙන එක අරමුණක හිත තියාගෙන කරන වැඩක් කියලා. ඉතින් ඒ එහෙම තමයි ආකෘතිගතව අපි පුහුණු වෙලා භාවනා කියලා කියන්නේ සිත වැඩි දියුණු කිරීම. වැඩි දියුණු කරන්නට නම් වැඩ තුනක් අපි කරන්න ඕන එකක් තමයි දුර්ගුණ හඳුනාගෙන ඒවා හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කිරීම. දෙවැනි කාරණේ තමයි යහගුණ හඳුනාගෙන ඒවා හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දියුණු කිරීම. තුන්වෙනි කාරණේ තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙන්න සිත පොහුණු කිරීම. ඉතින් ඔය වැඩ තුන තමයි භාවනාව හැටියට අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඔය වැඩ තුන අපිට කරන්න පුළුවන් ධර්ම ශ්‍රවණයත් එක්කලා. ධර්ම ශ්‍රවණයේදී ওই වැඩ තුන කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය භාවනාවයි. ධර්ම දේශනාවේදී ওই වැඩ තුන කරනවා නම් ඒ ධර්ම දේශනාව භාවනාවක්. ධර්ම සජ්ජායනයේදී ওই වැඩ තුන කරනවා නම් ඒ ධර්ම සජ්ජායනය භාවනාවක්. ධර්මය මෙනෙහි කිරීමේදී යමෙකුට ওই වැඩ තුන කරනවා නම් ඒ ධර්ම සම්මර්ෂණය භාවනාව. යම් සමාධි නිමිත්තක් මෙනෙහි කරනකොට ওই වැඩ තුන කරනවා නම් ඒ සමාධි නිමිත්ත මෙනෙහි කිරීම එතනත්තාට භාවනාව. ඒ නිසා විමුක්තායතන සූත්‍රයේදී ওই කරුණු පහම නිවන් දකින්නට උදව් වෙන විමුක්ත ආයතන හැටියට එහෙම නැත්නම් භාවනා හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඉතින් ඒ නිසා භාවනා කියලා කියන්නේ දැන් බොජ්ජංග වශයෙන් ඒ ගුණය දියුණු වෙනවා නම් ඒක තමයි ප්‍රසස්තම භාවනා. ආයි එතකොට ඒකට ආයේ කකුල් දෙක කොහමද තියෙන්නේ අත් දෙක කොහමද තියෙන්නේ කියන එක වැදගත් නෑ දැන් ආනන්ද හාමුදුරුව අරහත්ත්වයටපත් වෙන්නේ බොජ්ජංග ධර්ම අවදි වුණු නිසානේ උන්වහන්සේට බොජ්ජංග ධර්ම අවදි වෙන සතර ඉරියව්වෙන්ම තොරව උන්වහන්සේ ඇඳේ සැතපෙන්නට කියලා ගිහිල්ලා ඇඳ ඇඳේ වාඩි වෙලා ඊට පස්සේ ඇඟ ඇල කරනවා කකුල් දෙක පොළවෙන් ඉස්සෙනවා. ඒතර කකුල් දෙක පොළවෙන් ඉස්සිලා ඔළුව කොට්ටෙට හිටලා නැහැ. ඒ නිසා උන්වහන්සේ සැතපිලත් නැහැ. උන්වහන්සේ වාඩි වෙලත් නැහැ. උන්වහන්සේ හිටගෙනත් නැහැ. උන්වහන්සේ සක්මන් කරමිනුත් නැහැ. සතර ඉරියව්වෙම තොරවයි ආනන්ද හඳුරන්ට බොජ්ජංග ධර්ම සමතුලිත උනේ වැඩුණේ. එතකොට ඒ අවස්ථාව තමයි උන්වහන්සේගේ භාවනාවේ උත්කෘෂ්ඨම අවස්ථාව. ඉතින් ඒකට ඉරියව්ව බලපෑවේ නැහැ. ඒ නිසා අපි ගොඩාක් දෙනකොට මේ භාවනා කියනකොටම ඉරියව්වත් එක්ක බද්ධ වෙච්ච පටලැවිල්ලක් තියෙනවා. ඒ නිසායි බොජ්ජංග ධර්ම දියුණු වෙනවා නම් භාවනාවෙන් තොරව කෙරෙන්න පුළුවන්ද කියලා අහන්නේ. බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන්නේ ඒකට තමයි භාවනා කියන්නේ. ආය වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඉරියව්ව මොකක් වුණත් යම් අවස්ථාවක බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් ඒක භාවනාවයි.